සමන්තා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සියලු කුසල් වර්ධනය කරන්නත් සියලු අකුසල් දුරු කරන්නත් සිත පිරිසිදුව තබා ගන්නත් දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතව පාරිශුද්ධභාවයට ඊ타ත්ම මහෝපකාරී වෙනවා අපේ චිත්තසංතාන ඉතා නිවැරදිව සකස් කරගන්න අපේ ජීවිතය සුවපත් කරගන්න සසර සුවපත් කරගන්න නිදින දුක් නැති කරගන්න කෙලස් බාරිත හිත ඒ කෙලස් වලින් මුදවාගෙන ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය කරන ධර්මය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. එතකොට ඒ ධර්මය තුලින් හික්මෙන අපි බොහෝම ප්‍රවේශමෙන් කල්පනා කරන්න ඕනේ මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවත් ඒ සඳහායි අපි කොයි විදිහකින් හරි කොහොම හරි කරලා ඉතා ප්‍රායෝගිකව අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න ඕනේ. ඉතා ප්‍රායෝගිකව අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න ඕනේ. ජීවන ජීවිතයේ ජීවන හැම නිමේෂයකම අකුසලයක් සිදු වෙන්නේ නැති වෙන්න අපි කටයුතු කරේ නැත්නම් අපිට සසර ජීවිතය සූපපත් කරගන්න හම්බෙන්නේ නැහැ. අකුසල් කියන්නේ හිත කෙලසෙන ධර්ම, හිත ඊ타මත්ම කිලුට කරන ධර්ම, ඒ කිලුට කරන ධර්ම නිසාවෙන් බොහෝ පාපයන් සිද්ධ වෙන්න පුළුවන්. එවැනි බොහෝ පාපකාරී තත්ත්වයන් අපේ තුලින් සිද්ධ වුණොත් සතර ඊටාම භයානක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි මගකොටේ එනකොට තිරසන් සත්වයක් පවා දකින්නකොට අපිට අදහසක් එන්න ඕනේ. මං වගේම ඉපදිලා මං වගේම ජීවත් වෙලා, මිනිසෙක් වෙලා ජීවත් වෙලා සමහර ධර්මයේ ප්‍රවශ්‍රවණය කරලා හිතපුවා තමයි ඔය තැන් තැන්වල හරක් වෙලා, වේය වෙලා, නිය වෙලා, ඉබ්බ වෙලා තැන් තැන්වල උත්පත්ති ලැබලා තියෙන්නේ. අන්න ඒ වගේ අයයි. ඉතින් මටත් ඔය ටික වෙන්න එහැටි කාලයක්, එහැටි වෙලාවක් යන්නේ නැහැ. කොයි මොහොතක හෝ මගේ මරණය සිද්ධ වුණොත් අකුසල් වලින් පිරිච්ච වෙලාවක මරණය සිද්ධ වුණොත් මේ ටික වෙන්න හැටි වෙලාවක් යන්නේ නැහැ කියලා. ඒකින්ද ගත කරන හැම වෙලාවකම ගුණවන්තව සිල්වන්තව ජීවත් වෙන්න අපි දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. සිල්වන්තව ගුණවන්තව ජීවත් වෙන්න දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමහර පිළිවෙත් ධර්ම අපිට ඕන වෙනවා පින්නත් නේ. අපේ බෞද්ධත්වයේ පරම බලාපොරොත්තු තමයි නිවන් දකින්න එක. නිවන් දැකීම සඳහා තියෙන පිළිවෙත් එක්ක සංසන්දනය කරනකොට කොච්චර සියුම් වශයෙන් තමන්ගේ හිත රැක ගන්න ඕනද එවැනි සියුම් හිත රැක ගැනීමකට පුරුදු පුහුණු කරන අයට ඊට පෙර හිත පුරුදු පුහුණු කළ යුතු ජීවත් විය යුතු ජීවිතේ ජීවත් කරනකොට පිළිපැදිය යුතු බොහෝ කරුණු කාරණා තියෙනවා ඊට පෙර තමන්ගේ තුල ගුණවන්තභාවය වර්ධනය වීම සඳහා කටයුතු කරන්න අවශ්‍ය කරන සංකල්ප තියෙනවා වර්ධනය කරගන්න. මේ සංකල්ප අතර කුසලයන් ඍජුවම කුසලයන් වැඩින සංකල්ප තමයි අපි කලින් සඳහන් කරලා තියෙන ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සංකල්පනා. අපි ප්‍රාණඝාතයෙන් හැම වෙලේම Taman තියෙනවා ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ අදහස. ප්‍රාණඝාතයෙන් වෙන්වීම විතරක් නෙවෙයි ඊට එහා ගිය හැඟීම් චේතනාව සංකල්පනාවක් අපේ හිතේ ඇති වෙන්න ඕනේ සියලු සත්වයෝ කෙරෙහි මෛත්‍රී සහගත සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සංකල්පනා. එතකොට ඒ වගේම හොරකම් කිරීමෙන් මිදීම වගේම තමන් ලද දෙයින් සතුටු වෙමින් ජීවත් වීමේ සංකල්පනා තියෙන්න ඕනේ. මේ වගේ සීලවන්තකම වගේම ගුණවන්තකම් කියන ඒවා අපේ ජීවිතය තුළ වර්ධනය වෙන්න ඕනේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ වැඩෙන්න. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම සීලවන්තකමක්. එතකොට හොරකම් කිරීමෙන් වැළකීම සීලවන්තකමක්. ප්‍රාණඝාතයෙන් වැළකීම සීලවන්තකමක්. හැබැයි මෛත්‍රියෙන් සහගත බවෙන් කටයුතු කිරීම ගුණවන්තකම. තමන්ට ලද දෙයින් සතුටු වීම ගුණවන්තකම. අර ඉස්ත්‍යාත් අර පුරුෂයාත් කෙරෙහි සිතුවිල්ලක්වත් ඇති නොකරගෙන වාසය කිරීම ගුණවන්තකම. බොරු කීමෙන් වැළකීම සීලවන්තකම. තමන්ට තමන්වත් බොරුවක් බොරු සිතුවිල්ලක් ඇති කරගන්න නැතුව සත්‍යවාදීව ජීවත් වීම ගුණවන්තකම. හරි. පරස වචනෙන් වැළකීම සීලවන්තකම. මන වඩන වචන භාවිතා කිරීම පරස අනිත්‍යගේ හිත් පරූස කරන වචන වලින් සමහර අයගේ ජීවිතේ ඉතින් එහෙම නැත්නම් හැම වෙලෙම කෙනෙක්ගේ සිත ආරක්ෂා වෙන මනවඩන වචන පාවිච්චි කිරීම ගුණවන්තකම. කේලම් වලින් වැළකීම සීලවන්තකම. එතකොට කේලම් වලින් කරන්නේ සමගීව ඉන්න අය විඳවීම. ගුණවන්තකම් කි ගුණවන්තකම ඒකට ප්‍රතිවිරුද්ධ ගුණවන්තකම තමයි විලිච්ඡය සමගි කරලවා සතුටු වීම. සමගි වෙච්ච අයගේ සමගිය තහවුරු කර සතුටු වීම ගුණවන්තකම. ඕපදූප කතා කර කර ඉන්න එක සම්ප්‍රප්පලාප දෙඩවීමෙන් වැළකීම සීලවන්තකම. ඉතින් නිස්සද්දව හිටියනම් ඒ සීලය කැඩෙන්නේ නැහැ. නමුත් නිස්සද්දව ඉන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර්ථවාදී, විනයවාදී, ධර්මවාදී ඒ අන් අයට යහපතක් වෙන නිධානයක් සම්පත් කරගත්තා වාගේ අන් අයට නිධානයක් සම්පත් කරගත්තා වාගේ අවශ්‍ය කරන වචන වලින් සංග්‍රහ කිරීම ගුණවන්තකම. ඒක ඔය ටික කියනකොට බලන්න ඕන අපි බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? සීලවන්ත ගුණවන්ත මිනිසුන් සකස් කරන සාර ධර්මපිරි සමාජයක් අපි කියන්නේ. හරියට කියන සාර ධර්මපිරි සමාජයක් කියලා. දැන් සාර ධර්ම කොහෙද තියෙන්න ඕනේ එතකොට? සාර ධර්ම උපදින්න ඕනේ කොහෙද? මිනිසුන්ගේ సంతානවල. මිනිසුන්ගේ సంతානවලයි සාර ධර්ම උපදින්න ඕනේ. අද අපි අපේ අවධානය යොමු කරන්නේ පොඩි දෙයකට උනත් මේක මහා ලොකු කාරණාවක්. නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේදී මේ කාරණාව සාකච්ඡා කරේ නැත්නම් මම හිතන එක ලොකු අඩුවක් කියලා. ඉන්නත් මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාව බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා ගුණය යම් කිසි කෙනෙකුට අනුමාන වශයෙන් හරි දැනෙන්න ඕනද නැද්ද කවදාක්වත් සරියුත් මහරහතන් වහන්සේටවත් බැරි වුණා සරියුත් මහරහතන් වහන්සේටවත් බැරි වුණා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් විනිවිද දකින්න සරියුත් මහරහතන් වහන්සේ එක තැනකදී මහා සිංහනාදයක් කරනවා බුදුරජාණන් වහන්සේ තරම් තවත් මේ සම්මා සම්බුද්ධත්වයේ කෙරෙහි කලා වූ කැපකිරීම කරපු මේ විදිහට නොයේකුත් ආකාරයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සඳහන් කරනවා. ඒ වගේ කිසිම දෙවි කෙනෙකුට බඹ බඹ කෙනෙකුට දෙවියෙකුට බ්‍රාහ්මණයෙකුට කිසි මිනිසෙකුට කිසිම කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න බෑ කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම සඳහන් කරපු තැනේදී බුදුරජාණන් වහන්සේ සරුත් ආහඳුරන්ගෙන් විමසනවා බුදුවරයාණන් වහන්සේගේ නැත්තම් මගේ සිත විනිවිද දකලාද මේ කියන්නේ මේක කියලා. එතකොට සරියුත් සාමුගම් සඳහන් කරන්නේ විනිවිද දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ. බුදු කෙනෙක්ගේ හිතක් විනිවිද දකින්න වෙනත් කෙනෙකුට පුළුවන් කමක් ඇත්තේ නෑ. නමුත් මම මේ දේ කියන්නේ කොහොමද කියලා හරි අපූර්ව උපමාවක් කියනවා. තාප්පයක් තියෙනවා වටේටම ලොකු තාප්පයක් තියෙන තැනක් තියෙනවා. ආවරණ තාප්පයකින් ආවරණය කරපුවා. මුරකාවල් දාපු තාප්පයකින් ආවරණය කරපු තැනක් තියෙනවා. මේක වටේට කවුරු හරි කෙනෙක් ගිහිල්ලා පුංචි සතෙකුටවත් යන්න බැරි බවට චූටි මීයකටවත් රින් ගන්න බැරි තරම්වත් හිලක් මේ තාත්තේ නෑ කියලා ප්‍රත්‍යක්ෂව දැනගෙන එනවා. මුරකාරයා කියන්නේ. එහෙම දැනගෙන ඇවිල්ලා අන්තිමට දැන් මේ මුර කුටියේ ඉන්නකොට අලියෙකුට මේ තාත්තෙන් යන්න පුළුවන් බැයිද කියන එක ගැන අය අහන්න දෙයක්ද අර පුංචි සතෙකුටවත් යන්න බෑ කියලා හරියටම පරීක්ෂා කරගත්තා නේද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයන් අනුමාන වශයෙන් දැනගන්න පුළුවන් කියලා සරියුත් මහරහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඉතින් මේ වගේ දේවල් වලින් අපිට හිතා ගන්න ඕනේ අපේ සිතෙන් අපි දැන පමණින් හෝ බුදුරජාණන් වහන්සේගේ කරුණාව බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය උපේක්ෂාව ආදිය දැනගන්න පුළුවන් තත්වයක් තේරුම් ගන්න පුළුවන් තත්වයක් කවදා හරි උදා කර ගැනීමෙන් තමයි ශ්‍රද්ධාව කියන එක උපදින්නේ. එහෙම නේද? අපේ ජීවිතයට මෛත්‍රිය කියන්නේ පින්නත් මිත්‍රත්වය කියන එකයි. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය කියන එකයි. හරිද? එතකොට හතුරු නොවන මිත්‍රත්වයක් අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිලා තියෙනවා. කවදාහක්වත් හතුරු වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අපේ ජීවිතයට මේ මෛත්‍රිය හඳුනා ගන්න පළවෙනියෙන්ම මිත්‍රත්වය ලැබුණේ කාගෙන්ද කියලා අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. තුහාම්දුරුවන්ගේ හිත හඳුනා ගන්න උත්සාහ කරන අපි පළවෙනියෙන්ම මෛත්‍රිය හම්බුනේ කාගෙන්ද කියලා අපි විමසලා බලන්න ඕනේ. කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙනවට තියෙන අකමැත්ත. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේම සත්‍යයා දුකටපත් වෙනවට බෝධිසත්වයන් වහන්සේ කැමතිුනේ නැහැ. බෝධිසත්ව කාලේදීවත් කැමතිුනේ නැහැ. ඒකයි තනියම නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී සුමේද තාපසයා වෙලා ඉන්න වෙලාවේ නිවන් දකින්න නැතුව තනියම නිවන් දකින්නේ නැතුව බොහෝ දෙනෙක් සංසාරගත දෝෂයෙන් අයින් කිරීමේ අදහසින් බොහෝ කාලයක් ප්‍රයෝගම් පිරුවේ ඒකයි. එහෙම කරලා මනුස්සයාට කරුණාව උපදවලා මනුස්සයා කෙරෙහි මහා කරුණාවකින් කටයුතු කරා. මහා කාරුණිකයන්න් වහන්සේ කියන්නේ දුකකටපත් වෙන්නේ නැති වෙන්න. අපේ ජීවිතේට පුංචි කාලේ ඉඳලම පළවෙනියෙන්ම මේ කරුණාව කියන එක දැනුනේ කාගෙන්ද කියලා අපි විමසලා බලන්න ඕනේ. එතන හඳුනගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ හඳුනගන්න පුළුවන් වේද? නේද? අපේ ජීවිතේට පළවෙනියෙන්ම මෛත්‍රිය ලැබුණ තැන හඳුනගන්න බැරි නම් නේද? අපි අත්ින්ද එක ඒ අත්ින් තන අඳුරගන්න බැයි නම් බුදුරජාන් වහන්සේ හඳුනගන්නේද? පළවෙනියෙන්ම අපේ දුකට කිසිම විදිහකින් අකමැතිව කටයුතු කරපු තන අඳුරගන්න බැරි නම් බුදුරජාන් වහන්සේ අඳුරගන්න පුළුවන් වෙයිද? මුදිතාව කියන්නේ දියුණුවට තියෙන කැමැත්ත. කෙනෙකුගේ දියුණුවට තියෙන කැමැත්ත. උපේක්ෂාව කියන්නේ ඕනෑම තත්වයක් යටතේ එකම හැඟීමෙන් කටයුතු කිරීම. මේ හතරට කියන්නේ මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණයන් හතරට කියන්නේ සතර බ්‍රහ්ම විහරණයන් කියලා. පින්නත් ඔය සතර බ්‍රහ්ම විහරණයන් කියන ඒවා අප්‍රමාණව වර්ධනය වෙන්න ඕනේවා හිතට. හරිද? කරුණාව කියන එක සියලු ලෝක සත්‍යයන් කෙරෙහි අපේ හිත තුළ වර්ධනය වෙන්න ඕනේ. මෛත්‍රිය කියන එක සියලු ලෝක සත්‍යයන් කෙරෙහි වර්ධනය වෙන්න ඕනේ. දැන් අපි වර්ධනය කරලා කියන්නේ 10 දිනකට. ඒ 10 දිනාට දැනෙනවා අපේ තුළේ මෛත්‍රිය කරුණාව තියෙනවා කියලා. නේද? අපි වර්ධනය කරා කියන්නේ 40කට 100කට ඒ අතත් දැනෙනවා අපේ තුල ඒ මෛත්‍රී කරුණාව තියෙනවා කියලා. නමුත් හැබැයි ඒ ඒකට යොමු වෙන ඒ 10 දිනාට 40ට මම දැනෙනවා කියන්නේ. ඒ වගේ තමන්ගේ දරුවන් කෙරෙහි තමන්ගේ දරුවන් කෙරෙහි අම්මට තාත්තට තමයි ඉස්සෙල්ලාම ඒ තමන්ගේ දරුවන් කෙරෙහි ලෝකෙම කෙරෙහි නෙවෙයි. ඒක වර්ධනය කළ යුතු දෙයක්. නමුත් අම්මගේ තාත්තගේ సంతාන තුළ තමන්ගේ දරුවන් කෙරෙහි අඩුවක් නැතුවම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන හතර හතර ගුණය තියෙනවා. හරිද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි හොයලා බලන්න ඕන අපේ ජීවිතවලට ඉස්සෙල්ලාම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ලැබෙන්නේ කාගෙන්ද? දෙමව්පියන්ගේ. හරිද? බලන්න ඒ ලක්ෂණ නැද්ද කියලා. දෙමව්පියෝ දරුවොත් එක්ක ওই වෙලාවකට පොඩි පොඩි දේවල් වලට තරහ වෙනවා තමයි. නේද? නමුත් හැමදාම ඒ අතුලාන්තගත මිත්‍රත්වය දෙමව්පියෝ තුල නැද්ද? දරුවෝ කෙරෙහි තියෙනවා. ඊළඟට හැම නිමේෂයකම හැම නිමේෂයකම දුකටපත් වෙන ස්වභාවය දුකටපත් වෙන ස්වභාවයට අකමැති ගතිය දෙමව්පිය තුළ තියෙනවද නැද්ද දරුවන් කිසිම දෙමව්පියෙක් තමන්ගේ දරුවන්ව දුකටපත් වෙනවට කැමති නැහැ හරිද ඒ දුකෙන් මුදවාලන්නමයි හැම වෙලේම ඉතින් ලෝකෙ මුදවාලන්න යන්නේ හැබැයි දරුවට නේද ඊළඟට දියුණුවේදී වැඩියෙන්ම සතුටු වෙන්නේ කවුද අම්මා තාත්තා නේද පුංචි කාලේ නම් එහෙමයි ඊළඟට හොඳක් කරත් නරකක් කරත් හොඳ කෙනාටත් නරක කෙනාටත් මොනවා කරත් හරි දැන් මං හදිස්සියේ හිතමු දැන් මට දැන් කවුරුත් වන ප්‍රශංසා කරනවා මං හදිස්සියේ මේ මට මොනවා හරි හේතුවක් උඩ මේ චීවරය අතහරින්න වෙනවා කියලා හිතන්නකො මොනවා හරි හේතුවක් උඩ චීවරය අතර කල්සිමකුත් සර්ට් එකකුත් අඳගෙන යනවා කියනකො පාරේ යනකොට මොනවා කියද මිනිස්සු නේද දැන් ප්‍රශංසා කරන දැන් ආවඩින මිනිස්සු මොනවා කියයිද ආන් අතර බන කියපු මිනිහා අන්න නේද කියලා වන්න කියයි හැබැයි මම අපේ ගෙදර පැත්තට ගියොත් මොනවා කියයි ධම්මයි තාත්තයි එන්න පුතේ ඇතුළට අපි එන විදිහකට එන විදිහකට බලමු නේද ඕනම දෙයකට මුණ දෙමු නේද? එහෙනම් උපේක්ෂාව කියන එක දෙමව්පිය තුල කවදත් තියෙනවා. එතකොට අම්මා තාත්තගේ ළඟ තියෙන සතර බ්‍රහ්ම විහරණයන් දරුවන් කෙරෙහි තියෙන ගුණය හඳුනා ගන්න බැරි වුණොත් දරුවෙකුට එයාට කවදාකවත් බුදුරජාණන් වහන්සේ පොඩි දෙයක් හඳුනා ගන්න බැරි කෙනාට මහ දෙයක් හඳුනා ගන්න පුළුවන් වේද? නේද? පොඩි දෙයක් අඳුරගන්න බැරි කෙනාට මහ දෙයක් අඳුරගන්න බෑ. එහෙනම් අම්මා තාත්තා තුල තිබුණ තියෙන සතර බ්‍රහ්ම විහරණයන් Tamanට තිබ්බ කරුණාව, මුදිතාව, උපේක්ෂාව දැනුම් නැත්තම්, තේරුම් නැත්තම් පින්නත්නි අපි අන්ධ පුද්ගලයෝ වගේ. හරි? ඒකින්ද බුදුරජාණන් වහන්සේ අඳුරගන්න බැරුව කවදාකවත් නිවන් දකින්න පුළුවන්කම නෑ. දහම දකින්නවා කියන්නේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ බුදුන් දකින්නවා කියන එකයි. එහෙනම් බුදුජාන් වහන්සේ දකින්න නම් ධර්මය දකින්න කියලා බුදුජාන් වහන්සේ දේශනා කරා. එහෙනම් ධර්මය දකින්නේ කොහොමද? බුදුජාන් වහන්සේ දකින්න ඕනේ. බුදුජාන් වහන්සේ දකින්නේ කොහොමද? අම්මා තාත්තා දකින්න නැත්තම්. අපි මෙයාලා කියන්න උත්සාහ කරන්නේ තමන්ගේ ජීවිත පෝෂණය කරපු දෙමව්පියන්ට සලකන එක පිළිබඳව එක තැනකදී සඳහන් කරලා තියෙනවා කරේ තියාගෙන අම්මයි තාත්තයි යොදුන් 100ක් අරගෙන ගියත් දවසකට ඒ දීපු කිරිවල හෙලපු දහඩිය වල ණය ගෙවන්න බෑ කියලා. දීපු කිරිවල හෙලපු දහඩිය වල ණය ගෙවන්න බෑ කියලා තියෙන එකම ක්‍රමය මොකද්ද? එකම ක්‍රමය තමයි දෙමාපියන්ට ණය ගෙවන්න පුළුවන් ශ්‍රද්ධාවේ, සීලයේ, ප්‍රඥාවේ ආදී ධර්මය තුල පිහිට වැවුවොත් ශ්‍රද්ධාව නැති දෙමව්පිය තුළ ශ්‍රද්ධාව ඇති කරවුවා. වීරිය නැති දෙමව්පිය තුළ වීරිය ඇති කරවුවා. ප්‍රඥාව නැති දෙමව්පිය තුළ ප්‍රඥාව ඇති කරවුවා. අන්නේ ණය ගෙවන්න පුළුවන් කියන එකයි. ඉතින් ඒකින්ද අපි බොහෝම විමසිල්ලෙන් බලන්න ඕනේ අපේ தත්ත්වය මොකද්ද මම කොච්චරනම් ගුණවන්ත කෙනෙක්ද කියලා. බුද්ධ ශාසනය කියන්නේ මහා ගුණවන්ත ශාසනයක්. මව්ට කළ උපස්ථානය, පියාට කළ උපස්ථානයේ විපාක ඇත කියන එක ප්‍රබලව දේශනා කරලා තියෙනවද නැද්ද දසවස්තුක සම්මාදිෂ්ඨිය තුළ? නේද? ඒක කොතන හරි තියෙනවද දේශනා කරපු තැන? මව් නපුරු ඌ කල නපුරු වුණාට කමක් නැත. එහෙම තියෙනවද? නේද? මව් නපුරුකම් කරනකොට නපුරුකම් කරාට කමක් නැහැ. මවට උපස්ථාන කරනවා මව් නපුරුණා නපුරු නැත්තම් විතරයි කියලා එහෙම දේශනාවක් තියෙනවා. නෑ. ඉතින් ඒ වෙලාවට අපි හිතන්න ඕන විදිහක් තියෙනවා. පියා නපුරු වූ කල නපුරු වුණාට කමක් නැත. එහෙම බලවන්ද? නෑ. එහෙම එකක් දේශනාවේ නැහැ. දේශනාවේ තියෙන්නේ මවට කළ උපස්ථානය. ඇයි අපි අම්මලා තාත්තලා පින්නත් මේ හරිද අපිට සලකන්න අවශ්‍ය කරන අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි මේ බලන්න. පුංචි කාලේ දෙමව්පියෝ දෙමව්පියන්ට අපි පුංචි කාලේ හරියන අපරුකම් කරන්නේ නැද්ද? චූටිම චූටි කාලේ, පාසල් යන කාලේ නේද? අකටුටුකම් කරන්නේ නැද්ද? හරියට නාස්ති කරන්නේ නැද්ද? නේද? එයාලට හරියට වැඩ තියෙද්දී අපි හරියට එයාලගේ වැඩ කරගන්න බැරි වෙන කාර්යක්‍රම වැඩ කරගන්න බැරි වෙන තත්ත්වෙට වැඩ කරන්නේ නැද්ද? අපි අසනීපුනේ නැද්ද? නේද? අසනීප වෙච්චලා දෙස් දේවල් කියලා බැන්නද? වැටි වැටි ඇවිදින වෙලාවේ තමුසෙට මම කිව්වේ එක සැරයක් කෙලින් ඇවිදින්න කියලා. ඇවිදින්න නැත්නම් නිකන් ඉනවා. <laughs> නිකන් ඉන්නවා කියලා අතහරියද අපි නෑ නේද හැමදාම මොකද කරේ ඇවිදින කම්ම ගත යුතු සියලු දේ කරා නේද අසනීප වුණාම මග ඇරලා හිටියද කිරි එක හදාගෙන ඇවිල්ලා පාඩම් කරන ළමයාට දීලා ආ මේ බොනවා බොනවා එහෙම දුන්නද නෑ නේද හැමදේම ඇඳුම් ටික හොරලා දුන්නේ තරහෙන්ද තරහෙන්ද පුපුර පුපුරද නෑ බලෙන් අරගෙන හොමින්ට පුතේ මං මං කරලා දෙන්නම් මේක මං කරලා දෙන්නම් මේක කියලා නේද හොදලා මැදලා ඔක්කොම කරලා අන්දලා ඔළුවක් తీරලා ගෙදරින් එළියට යනකොට කොයි විදිය හැඟීමකින්ද අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ දරුවෝ ලස්සනට අඳගෙන ලස්සනට පිළිවෙලට එළියට යනකොට මොන වගේ හැඟීමකින්ද බලන්නේ රජකුමාරයා යනවාය රජකුමාරී යනවාය නේද එවැනි හැඟීමකින්ද නැද්ද ඒක තමයි යාළඟට මුදිතා ගුණය නේද හැම වෙලේම තිබ්බ මුදිතා ගුණය ඒකයි එතකොට අවුරුදු 30ක් 35ක් වෙලා 40ක් වෙලා දැන් ලොකු වෙලා. දැන් ඒ දෙමාපියෝම වැටලා තියෙන කොතෙන්ටද? දරුවන්ගේ මට්ටමට ටික ටික වැටිගෙන යනවද නැත්නම් දැන් සමහර විට කියන දේ තේරුම් ගන්නවලු. දැන් සමහර විට කලින් වගේ තිබුණ පෞෂ්‍යයක් නැහැ. දැන් සමහර විට අර පොඩි ළමයා වගේ හැසිරෙන ගතිය තියෙනවා. සමහර විට ඉස්සර ඕච්චර නොකා නොබී දරාගෙන හිටපු දෙමාපියෝ දැන් වෙලාවට කණ්ඩ ඉගෙනවා. නේද? වයසට ගියාට පස්සේ කණ්ඩ හරියට වෙලාවට දුන්නේ නැත්නම් චුට්ටක් කෑ ගහන ගතියකුත් තියෙනවා. පුංචි කාලේ අපි කොහොමද දන්නේ? නේද? පුංචි කාලේ අපි කොහොමද? හරියට වෙලාවට කඳ දුන්න නැත්නම් මොකද කරේ? එයාට කිසිම පොඩි කාලේ ඉපදිත දවසේ ඉඳන්ම රටන නේද? ඉපදිත දවසේ ඉඳන්ම රටන නේද? අරක දෙන්න මේක දෙන්න කියලා කෑ ගහනවා අඬනවා. ඒ හැම වෙලේම දෙමාපිය අපිට සැලකුවේ කොහොමද? නෑ පුතේ ඔහොම ඉන්න නේද මගේ අතේ කීයක් හරි මං කීයක් හරි හොයාගන්නකම් ඉන්න කියලා හැම දෙයක්ම එහෙමයි කරේ. එහෙනම් අද ඒකට අවස්ථාවක් තියෙනවා සැලකන්න. අද ඒකටික මානසිකත්වයේ පිරිහෙමින් තියෙනවා. නේද? භාවනා ආදියෙන් ප්‍රගුණ කරගන්න නැති මානසිකත්වයන් ටික ටික ආර පුංචි ළමයි බවට පත් වෙනවා. ඉතින් අපේ හිත වලින් අපි අහලා බලන්න ඕනේ එන්න ඒ උපේක්ෂාව එදා උපේක්ෂාව හඳුනගෙන මම අද දෙමෝපියන්ට මට එදා සැලකුවා වගේ සැලකනවද කියලා. හරිද? මම අද දෙමෝපියන්ට මට එදා දෙමෝපිය සැලකුවා වගේ සැලකනවද කියලා අපි අපේ හිත වලින් අහලා බලන්න ඕනේ. එහෙම අඩුපාඩු සහිතනම් අඩුපාඩු සහිතනම් අපිට නිවන් දකින්න බුදුහාමුදුරන් අඳුර ගන්න නම් කොහොමත්ම හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හඳුනා ගන්න බැරි අම්මා තාත්තාගේ ගුණයන් හඳුනා ගන්න බැරි වෙච්ච ළමයාට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න එක අපේක්ෂා කරන්න බැරි දෙයක්. හරිද? මොකද ගුණවන්ත නැත්නම් කය සංසිඳෙන්නේ නැහැ. සිත සංසිඳෙන්නේ නැහැ. ප්‍රමෝදය උපදින්නේ නැහැ. පස්සද්ධිය උපදින්නේ නැහැ. එහෙම වුණොත් නේද ප්‍රීතිය උපදින්නේ නැහැ. එහෙම වුණොත් ඒකාග හිතක් ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒකම දෙමව්පියෝ ගැන හැම වෙලෙම උපේක්ෂා සහගතව හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරි? සමහර දරුවෝ ඉන්නවා හරි නරක වැඩක් කරනවා. ඒක අපි කියන්න ඕනේ කියලා මම කල්පනා කරේ. හරි. ඒ තමයි දරුවෝ කාර්යබහුලයි. ඇත්ත. නේද? ඒකින්ද එයාලට එයාලගේ ළමයි බලා ගන්නත් තියෙනවා, රස්සා කර ගන්නත් තියෙනවා, ඔක්කොම වැඩ වගේ කරගන්න තියෙනවා. වයෝවෘද්ධ අම්මයි තාත්තයි තයි වැඩ අඩුයි. නේද? අම්මයි තාත්තයි දෙන්නා ධර්මය අවබෝධ කරගන්න කොහේ හරි යන්න හදන ගමන් තේස සහගත එක එක ඒවා කියලා වළක්වන ස්වභාවයක් තියෙනවා. හැමදාම යනවා ඔතන ඔය මේ මොනවද ඔක ඔතනම යන්න ඕන සීගන්ධ යන්න ඕන හැමදාම හ්ම් කියලා. අම්මගේ තාත්තගේ ණය ගෙවන්න පුළුවන් නම් ශ්‍රද්ධා සීලා ආදී බලයන් වර්ධනය කරන්න කියලා දේශනා කරපු ධර්මය අනුව අම්මා තාත්තට ධර්මය ලබා දෙන්න කියලා ණය ගෙවන්න අවස්ථාව තියෙද්දි යන එකත් වළක්වන එක හොඳද නේද? දරුවෝ විදිහට අපි දැනගන්න ඕනේ ඕනම දැඩි කැපකිරීමක් කරලා. හරිද? මම කරන පළවෙනි ඉල්ලීම තමයි දෙමව්පියෝ නිදහස් කරන්න කියන එක. හිර කරන්න එපා. දේශ දෙවියන්ට එපා. හරිද? මොනවද මේ වෙලා තියෙන්නේ කියලා කියන්න එපා. පුළුවන් තරම් ඒ අය අන්තිමට මැරෙන මොහොතේ ළඟට ගිහිල්ලා මිදි ටිකක් කවන්න, මූණේ බින්ද, ඔළුව අත ගන්න, හරිද? අනේ අපේ අම්මා කියලා අඬන්න ළඟට ගිහිල්ලා. හරිද? ඒ වගේ ඒවා කිරීමෙන් වෙන්නේ අර අම්මාට තාත්තාට මොකද? තවත් ටිකක් අපහසු තත්ත්වයන් ඇති කිරීම විතරයි. මරණ මංචකය පෝෂණය කරන්න ලොකු මිනි පෙට්ටියක දාලා වල්ලන්නවත් ලෑස්ති වෙන්න එපා. ජීවදාන පින්කම දැම්ම දෙන්න සූදානම් වෙන්න ඕන දරුවෝ. ජීවදාන පින්කම දෙන්න ගම කට්ටිය හිතා දැන් ලොකු පින්කමක් කරන්නයි වෙන්නේ. නේද? ජීවිතයට දානය දෙන්න නම් සංසාරම ජීවිතයට දානය දෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒ අත්තන්ට සසර සුවපත් කරගන්න අවශ්‍ය කරන ධර්මය ලබා දෙන්න හැම වෙලෙම කටයුතු කරන්න ඕනේ. ඒ ඒක දරුවෙකුට කරන්න පුළුවන් උපරිම දේ. අපි අදුම තරමේ පොය දවසකවත් සතියට එක දවසක්වත් ඒ අතන්ට අවශ්‍ය කරන පහසුකම් උපයාස අපයා දෙන්න ඕනේ. අවශ්‍ය කරන භෞතික පහසුකම් ලබා දෙන්න ඕනේ. කරුණාවෙන් සලකන්න ඕනේ. වේලාවකට නපුරුකම් කරනවා තමයි ඒකේ ආයෙ කිසිම කතාවක් නැහැ. මොකද මොකද අම්මලාට නිවන් දැකලාද? නැත්තම් බ්‍රහ්ම වේලාද? නේද? <laughs> මෛත්‍රී කරුණාව මුදිතා උපේක්ෂාව තිබුණේ අපි කෙරෙහි. ඉතින් දැන් ඒකින්ද ඒ අයට හරියට හැම වෙලේම අම්මා තාත්තා දිහා බලන්න මම පොඩි කාලේ හැසිරෙච්ච විදිහටම නේද මේ හැසිරෙන්නේ කියලා. හරිද? එතකොට හරි ලේසි මේක කරන්න. දරුවෝ විදිහට මම කියන මේක අමාරුයි. ඉවසන්න අමාරු දේවල් දෙමාපියන්ගෙන් සිද්ධ වෙනවා. හරිද? ඒක අපි සාධාරණව හිතමු. එහෙමද නැද්ද? ඕන තරම් වෙනවා. ඉවසන්න බැරි දේවල් වෙනවා. සමහර වෙලාවට අයියට සලකනවා, නංගිට සලකන්නේ. ඒක දෙමාපියන්ගේවත් තියෙන වෙලාවට. නංගිට සලකනවා, මල්ලිට සලකන්නේ. වෙනස්කම් තියෙන ගතියක් තියෙනවා. හරි නමුත් අපි බලන්න ඕන කාගේ දිහාද? මගේ සංසාරික විමුක්තිය දිහා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා සලකුණු දිහා බලලා සලකන්න කියලා. හැබැයි මතක් කරගන්න ඕනේ. එදා මම පොඩි කාලෙත් නේද? ඒක හැම වෙලෙම තමන්ගේ පොඩි කාලය ගැන මතක් කරන්න. මොකද දෙමාපියෝ ගැන අහිතක් හිතෙන විදිහට හිත හිත පවත්වන්න එපා. දෙමාපියෝ ගැන අහිතක් හිතෙන විදිහට අපිට හිත හැදෙන දේවල් දෙමාපියන්ගෙන් වෙලාවකට වෙනවා. හරි? පොඩි කාලේ මම කොහොමද? අම්මට වැඩියෙන් ආදරෙයි, එක්ක අක්කට වැඩියෙන් ආදරෙයි නේද? ඒ වගේ තාත්තට වැඩියෙන් ආදරෙයි. එහෙමව තිබ්බද නැද්ද? ඉතින් ඒ වගේ තමයි. මේ නොතේරෙන තත්ත්වයටපත් වේගෙන එනකොට පීගෙන එනකොට දෙමාපියෝ ඒ වගේ හැතිරෙනවා. එක තැනක ගිහිල්ලා අනිත් අයගේ වැරදි කියන ගතිත් තියෙනවා නේද? එතෙන්ට ගිහිල්ලා අනිත් අයගේ වැරදි කියන ගතිත් තියෙනවා. නැතුවනේ මම දෙමාපියෝ පැත්තටම කතා කරනව නෙවෙයි. හරි. ඒ කට්ටියගේ හරියට තියෙනවා ඒ වගේ කරන වැඩ. සතියක් එක තැනක ඉන්නවා. එතනින් ඊට පස්සේ අනිත් තැනට ගිහිල්ලා අතන වැරදි ඔක්කොම කියනවා. ඔන්න ලොකු දුව ළඟ ටික දවසක් ඉන්නවා. ආය එතන ඉන්නකොට එතන ඉන්න එපා වෙනවා. එපා වෙනකොට ඕන් පුතා ළඟට යනවා. ගිහිල්ලා අතන තියෙන ඔක්කොම නැති වැරදි ටික ඔක්කොම කියවන්න පටන් ගන්න නේද? දේශ දේවල් තිය තිය තිය තිය අතන ටිකක් දැවෙන්න ඕන ඔතන එපා වෙනවා. <laughs> ඊට පස්සේ ඊළඟ තැනට යනවා. දැන් තුන් දෙනා ඉන්නේ තුන් මිනිහ ළඟටත් යනවා. ඊට පස්සේ බල්ලේ වෙලා කොහරි මුණුපුරෙක් ළඟටත් යනවා. ඔය රවුමේ ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ යාට? ආපහු හිටපු තැනටම එන්න හිත පහළ වෙනවා. <laughs> නේද? එතකොට මොකද කරන්නේ මොකුත් දන්නේ නැහැ වගේ. එතකොට ඔන්න සමහර දරුවෝ බලන් ඉන්නේ ආ එනවාකෝ බලා ගන්න. නේද? ගියානේ දැන් එනවාකෝ කියලා. හරිද? එදා පොඩි කාලේ අපිට එහෙම කරේ නෑ. ඒ හැම වෙලාවෙම පවුලේ ඒ වගේ රවුමේ ඇවිදිනවා නම් දරුවෝ එකතු වෙලා තීරණයක් ගන්න ඕනේ. අපි මේ අපි මේ අපේ අම්මා තාත්තා කෙරෙහි නේද අපිට කිරි දුන්නේ බෙදලා නෙවෙයි. අපිට සැලකුවේ බෙදලා නෙවෙයි. හරිද? ඉතින් ඒකින්ද මාව අද මේ පැත්තට මගේ මේ ඉන්ද්‍රියන් සංවර්ධනය කිරීම සඳහා මම අද තනියම ජීවත් වෙන්නේ. මගේ පෙර කර්මයක් හින්දා තමයි මාව ඉපදුනේ මේ ලෝකේ. සමහර අය මෙහෙමත් කියනවා. හැදුවා නම් ඉතින් නේද කියනවා. නේද? ඉපැද්දුවා නම් ඉතින් ওই වචන නෙමෙයි කියන්නේ. මට මෙතන කියන්න බෑනේ. ඉපැද්දුවා නම් ඉතින් හදන්න ඕන කියනවා. හරි හරි කතා කතා කියන දරුවෝ සමහර අය. ඉන්නත් පොඩ්ඩක් හිතලා බලන්න අම්මයි තාත්තයි අපිට අඬ ගැහුවද? ඒ දෙන්න ළඟට එන්න කියලා අඬ ගැහුවද? එහෙම ධර්මතාවයක් තියෙනවද? නෑ. අපි කොහේ හරි තැනක මැරෙනකොට කොහේ හරි දෙමාපියෝ දෙන්නේ අපිට අඬ ගන්න මේ වා මෙහෙන් මෙහෙන් මෙන්න අපි බලා ගන්නම් කියලා. නෑ එහෙම පොරොන්දුවක් නෑ. පොහොරක් ඇති තැනක වැටෙනවා. පොහොරක් ඇති තැනක වැටෙන්නේ පෙර කර්මානුරූපව. කර්මානුරූපව කොහරි තැනක ඒ කර්මයට ගැළපෙන තැනක අපි වැටෙනවා මිසක් අපි ණය ගෙවන්න ඕනේ. ඒ වැටුනේ කර්මානුරූපව වැටිච්ච දවසේ ඉඳලා පිළිසිඳගත්ත දවසේ ඉඳලා අම්මයි තාත්තා ජීවත් වෙන්නේ අමුතු ලෝකයක. හ්ම්. එයාලා සියලු ලෝකේ අමතක කරනවා. සියලු වැරදිත් අතහරිනවා. අතහැරලා මේ දරුවාව පෝෂණය කරන්න ඕනේ කියලා මාස 10ක් තිස්සේ අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා. අම්මා විතර මේ තාත්තත් එහෙම. හරිද? ඒ වගේ අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා හරියට නේද මණිකක් රැක ගන්න නාගයෙක් වගේ. මේ එහෙම අනන්ත දුක් විඳලා මහා දුකක් විඳලා තමයි දරුවෙක් ලෝකෙට ප්‍රසූත කරන්නේ. ඒ මොහොතේ ජීවිතයක ඇති වෙන ප්‍රබලම වේදනාව අර දරුවාගේ මුහුණ දකිද්දි අම්මලා හොඳට දන්නවා. මොකද වෙන්නේ? ඒක ඔක්කොම ඉගිරිලා යනවා. ඒවට මොනව වෙනවද දන්නේ එතන ඉඳලා හැම නිමේෂයකම මොකද වෙන්නේ? හැම නිමේෂයකම මරාමට නිවනක් නැහැ. අම්මට නිවන් දකින්න බැරි වුණා නම්, අම්මට ප්‍රෝවාන් වෙන්න බැරි වුණා නම්, අපමට ධර්ම අවබෝධ කරගන්න බැරි වුණා නම් බැරි වෙන්න හේතුව මොකද්ද? මේ මං. හරිද? ඒ ගැහෙන ගැහිල්ල එදා ඉඳන්ම ගැහෙනවා ඇති. එහෙම ගැහිච්ච අම්මට තාත්තට අපි ලොකු රටවර්ණයක් දෙන්න ඕනේ. එතනින් එහාට. ඒකෙන් ගලවන්නයි කටයුතු කරන්න ඕන කොහොම හරි කරලා. ඒ සඳහා හැම නිමේෂයකම හිතන්න ඕන විදිහ තමයි මගේ පොඩි කාලේ මං හැදුනේ මේ දෙන්න ඉස්සරහා මං හැදුනේ කොහොමද? කිසිම ආරාධනාවක් නැතුව මේ ලෝකෙට වැටිච්ච මාව මගේ දරුවාය කියලා අරගෙන. හරි මේ බලන්න මෛත්‍රිය කරුණා මුදිතාව උපේක්ෂාව දැන් දෙමව්පියෝ දැන් දෙමව්පියෝ වෙලා ඉන්න අය අපි කල්පනා කරමු රස පොඩි කාලේ කන්න කැමති දේවල් තියෙනව නේද ඔන්න ඔය කැමති දෙයක් හම්බුනහම කොහොම හරි ගිල දාගන්න බලන්න අයියාගේ අයියාගේ ටිකක් කන්න පුළුවන් නම් කනවා මල්ලිගේ ටිකක් කන්න පුළුවන් නම් කනවා එහෙම තමයි. හැබැයි ඇත්තටම දෙමව්පිය වුණාට පස්සෙත් හසෝ කෑම කෑම තෘෂ්ණාව අයින් වෙලාද? නැහැ. දරුවෙක් කැමති අම්මා හෝ තාත්තා කැමති කෑමක් ගෙදරට හම්බ වෙනවා. ළමයි ඔක්කොම ඉස්කෝලේ කියලා. ආවොත් මදි. දැන් අම්මා තාත්තා මොකද කියන්නේ ඉක්මනට ඉක්මනට අපි ගිරලා දාමු. මේක ළමයි ආවොත් අපිට නැති වෙනවා. කියලා ගිරිනවද? නෑ කවදාකවත් නෑ. නේද? මොකද කරන්නේ? එනකන් ඉඳලා ළමයින්ට දීලා ළමයි කනවා දැකලා දැකලා සතුට වෙනවා. නේද? ඒ ඒ සතුට ඒ ඒක තමයි මිත්‍රත්වය කියන්නේ. නේද? ඒක තමයි මිත්‍රත්වය කියන්නේ. ඒ ඒ සතුට තමයි ආහාර කොට ඉන්නේ. දැඩි කැපකිරීම. බලන්න අවුරුද්දක් ගත්තොත් අපේ දරුවෝ ඇත්තම කල්පනා කරන පොඩි දරුවන් තමයි මං වෙලාවට කියනවා. හුඟක් වෙලාවට අවුරුද්දකට අපේ මුදල් නැත්තම් ඇඳුම් ගන්න කාට විතරද? ළමයින්ට විතරයි. නේද? පෙන්වන්නෙත් නැහැ. හංගගෙන ඉන්නේ. අතුලාන්ත දුක් කරදර ඔක්කොම හංගගෙන මාව පෝෂණය කරන්න, මගේ මේ ඉන්ද්‍රියන් පෝෂණය කරන්න, අතපය පෝෂණය කරන්න, සකස් කරලා සමාජයට නිවැරදිව කෙනෙක් විදියට ඉදිරියට යන්න අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරලා දුන්නේ අම්මා තාත්තා දෙන්න. ආන්ගේ බව නිබඳව මෙනෙහි කරන්න ඕනේ. නිබඳව මෙනෙහි කරන්න. හරිද? ඒ දේ මෙනෙහි කරනකොට අපිට දෙමාපියන් ගැන ලොකු කෘතගුණ දැක්වීමේ හැඟීමක් උපදිනවා. හරි? අවුරුදු 30ක් ගියත් 40ක් ගියත් 50ක් ගියත් 60ක් ගියත් අම්මයි තාත්තයි කතා කරන්නේ පුතාට කතා කරනවා නම් ඒ දවස්වල කිව්වේ චූටි පුතා නම් දැන් කියන්නේ චූටි පුතා කියලාම තමයි නේද හැබැයි දරුවෝ පොඩි කාලේ නම් වැන්දා දැන් හැන්දෑවට හඳිනවද නේද හැමදාම තමන්ගේ දෙමව්පියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න ජීවත් වෙලා ඉන්නකම් අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ වන්දනා කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ හරි ඒ විතරක් නෙවෙයි යමක් දෙනකොට පූජාවක් කරනවා වාගේ. ඇයි මවට කළ උපස්ථානය, පියාට කළ උපස්ථානය ගරුකටයුතු දෙයක් බව බුදුරජාන් වහන්සේ දේශනා කරා. තේ ටික ගිහිල්ලා හරියට මේ තේ ටික ගිහිල්ලා ආ මේ බොනවනම් බොන. නේද? එහෙමයි සමහර දරුවෝ එහෙමයි දෙන්නේ. නේද? ඒක අඩුවට කරන්නේ. ඒක හරි කරදරයක් විදිහට කරන්නේ. හැමදේම වෙලාවට මොනේ මෙතන කියලා. නේද? පොඩ්ඩක් තේරුම් ගන්න බෑද? පොඩ්ඩක් තේරුම් ගන්න බෑද කියලා කියනවා. පොඩි කාලේ අපිව තේරුම් ගත්තානේ. මං ආය ආය ආය කියනවා. මේ නපුරු වචන සියල්ලම ධර්ම අවබෝධ කරන්න ඕන නම්, සමාධිය ඕන නම්, ප්‍රඥාව ඕන නම්, එහාට ධර්මය අවබෝධ කරන්න ඕන නම් ලෝකෙතම පරුස වචනයෙන් කතා කරන එක ඉස්සෙල්ලාම දෙමෝපියන්ට තමන්ගේ ඕනම සත්‍යයක් යටතේ දෙමෝපියන්ට පරුස වෙන එක සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න බැයි නම් ලෝකෙට පරුස වෙන එක නවත්තන්න කවදාකවත් බෑ. හරිද? දෙමාපියෝ ඉදිරියේ Tamanට සංවර වෙන්න බැයි නම් ලෝකෙ ඉදිරියේ සංවර වෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ Tamanට කරුණාව දක්වපු දෙමාපියන් කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් උපදවා ගන්න බැයි නම් ලෝකයේ සියලු සත්වයෝ කෙරෙහි කරුණාව මෛත්‍රියක් උපදවා ගන්න පුළුවන් වේද? ඒක බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙන්න බෑ. හරිද? ලෝකෙටම මෛත්‍රිය වර්ධනය කළ යුතු වෙනවා අපි කවදා හරි නිවන් දකින්න. ලෝකෙටම කරුණාව වර්ධනය කරගත යුතු වෙනවා කවදා හරි නිවන් දකින්න. ලෝකෙටම උපේක්ෂාව වර්ධනය කරගත යුතු වෙනවා නිවන් දකින්න. නේද? අම්මා තාත්තා කෙරෙහි මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව අපිට උපදවා ගන්න බැයි නම් එයා ලෝකෙටම කරයිද? ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒකින්ද මෙන්න මේ පොඩි තැනින් පටන් ගන්න ඕනේ. Taman දැඩි තීරණයක් ගන්න ඕනේ. මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් මෙන්න මේ විදිය ප්‍රතිපත්තියකට යනවා. මගේ අම්මා තාත්තා වෙනුවෙන් මේ වගේ ප්‍රතිපත්තියකට යනවා. මාව මේ පෝෂණය කරලා තිබ්බ ටික හොඳම ඇති. මගේ අඩලුහුඩුකම් ටික තවත් හදන්න තවත් මේ අහිංසක දෙමාපියන් මම අපේට තියාගන්නේ නෑ කියලා හික්මෙන්ට පටන් ගන්න ඕනේ. හරිද? ඒ අත්තන්ට මෙන්න මේ විදිහට මම සලකන්න ඕනේ කියලා හික්මෙන්ට පටන් ගන්න ඕනේ. හරිද? බලාගෙනයි බලාගෙනයි ඇයි ආදාස්කට ගන්න කට්ටිය පිටිපස්සෙන් ඉන්නවා. පේලිය ඉන්නවනේ. කවුද? නේද? ඔන්න දැන් තමන්ගේ අම්මා තාත්තත් ඉන්නවා, තමනුත් ඉන්නවා, තමන්ගේ දරුවොත් ඉන්නවා. හරිද? අර පොඩි අයගේ මානසිකාරය සකස් වෙන්නේ කොහොමද? මේ අය දෙමව්පියන්ට සලකන විදිහටමයි. හරිද? ඒකින්ද තමන් අම්මට තාත්තට හරියට සැලකුවේ නැත්නම් තමන් අම්මා තාත්තට සැලකුවේ නැත්නම් තමන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ ටික හාම් වෙනවා. ඉතින් ඒක කර්මානුරූපයි. ඒක හැටි නේද? ඉතින් ඒකින්ද අපි මේක කුසලතාවයක් බව මතක තියාගන්න ඕනේ. ඇයි? සාමාන්‍ය මිනිස්සෙක් මැරුණොත් අපි අතින් ඒක ආනන්තරිය පාප කර්මයක් වෙනවද? හැබැයි අම්මා මැරුණොත් තාත්තා මැරුණොත් ආනන්තරිය වෙනවා. එහෙනම් ඒකේ විපාක බහුලයි. එහෙනම් අනිත් පැත්තටත් එහෙමයි. මේක සලකන එකට සාමාන්‍ය කෙනෙකුට සලකනවා වැඩි තමන්ගේ දෙමාපියන්ට සැලකීමේ ආනිසංස. ඒකයි මෞට කළ උපස්ථානේ, පියාට කළ උපස්ථානේ විපාක විපාක අප කියලා දේශනා කරේ. හරිද? පුළුවන් නම් දරුවෙකුට තමන්ගේ අම්මා තාත්තා පූජනීය විදිහට සලකන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? හොඳින් සුවසේ වඩා හිඳවලා තේක ගිහිලා ගෞරවයෙන් දෙන්න පුළුවන්කම තියෙනවනම් කෑම එක ගෞරවයෙන් බෙදලා දෙන්න පුළුවන්කම තියෙනවනම් අනුමත පරිදුමක් ගිහිලා නේද? පූජා හැඟීමකින් ඉතා ගෞරවයෙන් තමන්ගේ අම්මා තාත්තට දෙන්න පුළුවන්කම තියෙනවනම් හරිද? අන්න බෞද්ධ දරුවා නේද? එතන තමයි ඒ අත්තන්ගේ සිත්වල මහා අනේමගේ දරුවා කියලා ලොකු හැඟීමක් උපදින විදිහට මෛත්‍රියක් උපදින විදිහට කරුණාවක් උපදින විදිහට පෝෂණය කරන්න පුළුවන් නම් Tamanට පුළුවන් නම් ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය සියලු කටයුතු ටික සම්පාදනය කළ දෙන හැම වෙලේම පිරිච්ච මෛත්‍රියකින් කරුණාවකින් අනේ මට කලින් මගේ අම්මා තාත්තා මැරෙන්න තියෙන ඉඩකඩ ආව මැරෙන්න පුළුවන් ඒක වෙනම කතන්දරයක්. නමුත් මගේ අම්මා තාත්තා මැරෙන්න තියෙන සම්භාවිතාව ඉඩකඩ වැඩිද නැද්ද? වයසත් එක්ක. එහෙනම් ඒ හුස්ම ටික යන්න මත්තෙන් නේද? අම්මා තාත්තගේ හුස්ම ටික යන්න මත්තෙන් මරණය සිද්ධ වෙන්න මත්තෙන් නොමුලාව කාලක්‍රියා කරන්න අවශ්‍ය කරන කටයුතු ටික සම්පාදනය කරලා දීම වගකීමක්ද නැද්ද බෞද්ධයෙක් විදිහට නේද? ඒ සඳහායි කටයුතු ටික සම්පාදනය කරලා දෙන්න ඕනේ. හරි මොන මම ආය මතක් කරනවා මොන අකටයුත්ත තිබුණත් ආය මතක් කරනවා ආය මතක් කරනවා ඔය වෙලාවට හුඟක් අය කියන්නේ අම්මලා තාත්තලා කියන දේ අහන්නේ අම්මලා තාත්තලා එක එක පැති වලට අදිනවා අම්මලා තාත්තලා අහවලාට සලකනවා මට සලකන්නේ කියලා ආය මතක් කරනවා මම පොඩි කාලේ මතක් කරගන්න. මම පොඩි කාලේ කොහොමද එයාල මාව පෝෂණය කරේ? මං සර්වසාධාරණ සර්වසාධාරණ චිත්තයකින් හිටියේ පොඩි කාලේ. නේද? එහෙනම් සර්ව අසාධාරණ චිත්තයකින් තමයි හිටියේ. පුදුම නාස්තියක් කරේ. පුදුම විදියට හැසිරුණේ. පුදුම ඕන නැති වැඩ කරේ. නේද? හ්ම් එයාලා හම්බ කරපු දේ ගැන මට වටිනාකමක් තිබුණාද? අවුරුදු 10 වෙනි 15 වෙනි වටිනාකමක් තිබ්බද? නෑ නෑ කිසිම දෙයක් නෑ. එයාලා කට කඩනකම් කියනකොට දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න පාඩම් කරන්න කියලා ගණන් ගත්තද? නෑ මොකක්වත් නෑ. එහෙම තියෙද්දිත් මේ විදිහට සලකපු අම්මා තාත්තට මම කොහොම සලකන්න ඕනද කියලා දැඩි හැඟීමක් අපේ හිතවල එන්න ඕනේ. හරිද? දැඩි හැඟීමක් අපේ సంతානවල එන්න ඕනේ. වෙනත් මේ අම්මල තාත්තල නැති වෙනකොට තමයි සමාජයේ ජීවිතේ තනි වෙච්ච බව කෙනෙකුට දැනෙන්නේ. එතකොට තමයි දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් මැරෙන්න හදන එක එකව කර කර හරියන්නේ වැඩන්නේ. ඒකින්ද කල යුතු පූජාව, කල යුතු පින්කම, කල යුතු දාණය කරන්න ඕනේ ජීවමානව සිද්ධිමයි. හරි. ඒකින්ද ඒ කටයුතු ටික කරන්ඩ අනිත් එක අවසාන වශයෙන් නැවත මතක් කරන්නේ කොහේවත් ඉඳලා ඈතක ඉඳලා Tamanට කළ හැකි තත්ත්වයේ තියෙන යුතුයකමවත් නොකර ඉඳලා මැරෙන මොහොතේ ගිහිලා හොරතල් කරන්න යන්න එපා. ඒ තමයි මැරෙන්නවත් දෙන්නේ නැහැ කියන්නේ. හරිද? මැරෙන්නවත් දෙන්නේ යන්තම් හිතෙන් ඈත් වෙලා හිටිය දරුසනේ හස අන්තිමට මොකද කරන්නේ? <laughs> මැරෙන්න කිට්ට වෙලා එයා ආයතරයක් ඒක ඇති කරවන්න ගිහින් ඔළුව අත ගන්නවා, ඇඟ අත ගන්නවා, කවනවා, පොනවා. මම දන්න සමහර දරුවෝ ඉන්නවා හරිම සාර්ථකව දෙමව්පියන්ගේ මරණයට මුහුණ දෙනවා. හරිද? හරිය අපූර්වට අම්මා අම්මව තාත්තව සතුටවලා අපූර්වට පිරිත් ටික දාලා පින්පොත් මතක් කරලා අම්මා හිත හදාගන්න අම්මා හිත පිහිටව ගන්න අම්මා මේ පැත්තට බැඳීමක් ඇති කරගන්න එපා කියලා ධර්මානුකූලවම ජීවත් වෙච්ච අම්මාව තාත්තව ධර්මානුකූලව ධර්මානුකූලව දරුවෝ ඒ කට්ටියගේ මරණයේදීත් ඒ කට්ටියට ලොකු පිහිටක් වෙන සරණක් වෙන හරි අපූර්ව බෝධිසත්ව දරුවෝ මේ මේ ලංකාවේ උන්තරම් ඉන්නවා. අන්න ඒ වගේ බෝධිසත්ව ජීවිතයක් බවට පත් වෙන්න මහා ගුණවන්ත ජීවිතයක් බවට පත් වෙන්න දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕන. අද අදිෂ්ඨානයක් ගන්න ඕනේ. මට නිවන් දකින්න ඕනේ. මම දුක් කලවර කරන්න ඕනේ. ඒ සඳහා මං ගුණවන්ත වෙන්න ඕනේ. ඒකින්ද මම මගේ ඕනම තත්වයක් යටතේ මොනම අකටයුත්තක් ඉදිරියේදී හෝ මම මගේ දෙමව්පියන්ට කවදාකවත් පරස වෙන්නේ නැහැ. කවදාකවත් පරස වචනයකින් ආයෙනම් ආමන්ත්‍රණය කරන්නේ නැහැ කියලා හික්මෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. පුංචි කාලේ මතක් කරගන්න ඕනේ. හරිද? එහෙම කරලා එන්නේ විදිහට ශක්තිමත් වුණොත් Tamanට ලෝකයට මෛත්‍රී කරන්න පුළුවන් වෙයි. ලෝකයට කරුණාව දක්වන්න පුළුවන් වෙයි. ලෝකයට මෛත්‍රී දක්වන්න පුළුවන් වෙයි. ඕනම කැපකිරීමක් කරන්න සූදානම් වෙන්න ඕනේ ඒ සඳහා. ඉතින් ඒකින්ද තමන්ගේ විමුක්තිය ඇති කර ගැනීම සඳහා දෙමව්පියන් ගැන කටයුතු කිරීමෙන් මම හිතන්නේ අපිට නිවන් මඟ විවර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් මඟ ඇහිරෙනවා. දෙමව්පියන්ට නොසලකා ඉන්න අයට නිවන් මඟ ඇහිරෙනවා. බුදුන් දකින්න ඉස්සෙල්ලා අපි ආරාධනා කරන්නේ තාත්තව දකින්න, අම්මව දකින්න. ඊට ඒ කෙනාට බුදුන් දැක ගන්න පුළුවන් වෙයි. හැම කෙනෙකුටම උතුම් කුසලයන් වර්ධනය කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. තමනුත් ධර්මය ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය බෙදලා දෙන්න කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරපු මේ පින්වත් ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. තම තමන්ට මේ කරගත්තා වූ මහා පුණ්‍ය කර්මය උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙන කෙනෙක් බණ ඇහිලා සංවර වෙන වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දේශනාව ඇහිලා දෙමව්පියන්ට සලකන වාරයක් වාරයක් ගානේ මේ අත්තන්ගේ චිත්තසංතාන සූපත් වෙන්න උතුම් නිවනින් සැනසෙන්න මේ අත්තන්ට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති